මේ අවබෝධයේ සිතට ප්‍රත්‍යක්ෂ වෙනකොට එයාට හරි සන්තෝසයි මගේ කල්යාණ මිත්‍රයා මට හම්බුණා. දැන් එයා කියන්නේ මගේ සිත කල්යාණ මිත්‍රේ. මගේ සිත තමයි මේ දේවල් අවබෝධ කරගන්නේ. මගේ සිත දැන් පුරුදු වෙලා තියෙනවා මේ ලෝකයේ සෑම තැනකම කල්යාණ මිත්‍රව සේවනය කරන්න. ආනාපානසති සූත්‍රය කියලා කියන්නේ මේ ලෝකයේ නිවන් දකින්න තියෙන සරල පාසුම නිවන් මාර්ගය කියලා කිව්වොත් ඒක ගොඩාක් නිවැරදි. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට මේ ආනාපාන සති සූත්‍රය දේශනා කරන්නට සාරාංශක කල්ප ලක්ෂයක පාරමී ධර්ම පුරන්ට සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් මේක එසේ මෙසේ සූත්‍රයක් වෙන්න බෑ. මේ සූත්‍රයේ තියෙන ධර්ම කාරණා ප්‍රත්‍යක්ෂ වෙන අවබෝධ වෙන කාරණා මේක අවතක්සේරු කරන්න බෑ මේක තථාගත පණිවිඩයක් එහෙනම් මේ ආස්වාස කරනකොට ප්‍රාස්වාස කරනකොට සීය පවත්නකොට එකපාරට යා සිනා පානවා ඇස්සරලා බලලා යාට හරියට සිනා එයා කෑගාලා සිනා වෙන්නේ තමන් තුළ සිනාව ඒ මූණ වලින් ප්‍රකාශ කරනවා බැරි වෙලාවත් එතනට ගෙයින් ඔබ වහන්සේ භාවනාවෙන් නැවතිලා සිනාපාන්නේ ඇයි කියලා ඇහුවාම කියනවා පුදුම වැඩක් මට දැනුයි වැඩේ තේරුනේ. ආස්වාසත් මම කරන්නේ ප්‍රාස්වාසත් මම කරන්නේ ඒක මෙනෙහි කරන්නෙත් නෑ මම. සිත පීටන්නෙත් නෑ. මේ සිත විසින්ම හැමදේම කරගන්නවා. මම මේ කරනවායි කියලා එකක් නඩත්තු කරගෙන මම මුලා වෙලා මේ මෝහය මට තේරුන්නේ නැහැ කලින්. දැන් තමයි මට තේරෙන්නේ. මගේ කල්යාණ මිත්‍රයා මගේ සිත එයා මට තේරුම් කරලා දුන්නා. Tamange සිතමයි මේ හැම ස්වરૂපයකම වැඩ කරන්නේ. ඉතින්ලා එයා එක්කෙනෙක් බව හඳුනා ගන්න. එතකොට එයාට මතක් වෙනවා ඒ කාලේ බැලුවා චිත්‍රපටියක්. ඒ චිත්‍රපටියේ තියා දුෂ්ටේ. එයා ගොඩාක් ධර්ණු කෙනෙක්. අනේ මෙයා දුස්සීලයා කියලා වරලා ඒ චිත්‍රපටියේ දුස්සීලයාට හොඳට සීරු බැන්නා. තමා මේ චිත්‍රපටිය බලන බව දන්නේ නැතුව හොඳ සීරු බැන්නා. නැවත චිත්‍රපටියක් බලන්න ගියා කාලෙකින් ඒ චිත්‍රපටියේ ඒ දෘෂ්ටියා ඉන්නවා. එයා තමයි ප්‍රධාන නළුවා මේකේ. ගොඩාක් සීලවන්තයි, ගුණවන්තයි. ඒ චිත්‍රපටිය අම්මා තාත්තට එයා ගොඩාක් සලකනවා. සාදුකාර දෙනවා. අනේ බලන්න මේ තරම් ගුණයාපත් මිනිසයා. බොහොම හොඳ එක්කෙනෙක් මෙයා. කියලා යට සාදුකාර දෙදී ආශිර්වාද කරනවා. බලන්න කලින් චිත්‍රපටියේ දුස්තියෙක් වෙනකොට බැන්නා දොස් කිව්වා දැන් සාදුකාර දෙනවා නැවත චිත්‍රපටියකට යනකොට එයා ගොඩාක් එකතු කරනවා එයා මේ ලෝකේ කරන්න තියෙන හැම කාර්යයක්ම කරලා එකතු කරනවා අරක්කු පෙරනවා අනවශ්‍ය වැඩ කරනවා සත්තු මරනවා ඒ හැම එකක්ම වෙළඳාම් කරනවා පුදුමාකාර මුදල් කන්දරාවක් එකතු කරනවා ඒ චිත්‍රපටියේ එයාගේ මුදල් ප්‍රමාණය කෝටි 900යි කෝටි 900ක් එකතු කරලා ලොකු වලක් අදලා ඒ වල ඇතුලේ ඔක්කොම තැම්පත් කරලා වහලා ඒකට උමගක් අදලා එයා ඒකේ දොර දාලා මුරකාරය දාලා පරිස්සම් කරනවා. දැන් ආයි බනින්න පටන් ගන්නවා. මේ මිනිසයා ගිය සැරේ මං දකින්නකොට බොහොම හොඳ ගුණයාපත් මිනිස්සෙක්. අම්මට තාත්තට සලකපු මිනිස්සෙක්. බලන්නකො මේ මිනිසයා කොච්චර දුස්සීල වෙලාද කියලා පුදුමාකාර එකතු කරනවනේ කියලා ආයි බනින්න පටන් ගන්නවා. නැවත කාලයකින් ගිහිල්ලා චිත්‍රපටියක් බලනවා. අන්න ඒ පුද්ගලයා නැවත ප්‍රධාන නළුවෙක් වශයෙන් රඟපානවා. බොහොම ගුණයාපත් හැමෝටම දන් දෙනවා. හැම දිනකටම බොහොම ලස්සනට කතා කරනවා. එයා දිහා බැලුවාම තේරෙනවා මේ උත්තමයා ආයි ඇදිලා බොහොම ගුණයාපත් කෙනෙක් මෙයා. හැමෝටම ලස්සනට කතා කරනවා. හොඳට සලකනවා. තවත් කණ්ඩායමක් ඇවිල්ලා එයාගේ භාර්යාව පැරගෙන යනවා. එයාගේ දරුවා පැරගෙන යනවා. එයාගේ ඉඩම් කොල්ල කනවා. එයාට මායя හාරුඩ වෙලා ඒ සෑම කෙනාගේම පලි ගන්නවා. ඒ සෑම කෙනාම විනාශ කරනවා. මරණයටපත් කරනවා. අන්තිමට ඒ එක්කෙනෙක්ගේ අතින් මෙයක් මරණයටපත් වෙනවා. අවිගත්තෝ අවියෙන්ම නසිත්වා කියලා ඒ චිත්‍රපටියත් බලලා නැවත බනින්න පටන් ගන්නවා. බලන්න මේ මිනිසයා මොනතරම් මුර්ගයක්ද කිසිම අනුකම්පාවක් නැතුව ඒ වැරදි කරපු කට්ටියගෙන් පරිගත්තේ නැහැ ඒ මුළු પરම්පරාවෙන් පොඩි උගෙන් පවා පරිගත්තා හරි නරකයි කියලා බැන බැන පාර දිගේ යනවා කවුද මේ චිත්‍රපටියේ රඟපාපු නළුවා තමන්මයි තමන් තමයි මේ ප්‍රධාන නළුවා මේ චිත්‍රපට ශාලාව තමයි මේ ලෝකයේ පවතින මේ පෘථිවි තරලය වේදිකාව තමයි මා පොළව. අපි ලස්සනට රඟපානවා. අපි द्वේෂයෙන් වෛරයෙන් පෙළිලා රඟපානකොට අපි දුෂ්ට චරිතයක් ලෙස මේ මා පොළවේ රඟපානවා. මිනිස්සු අපට බයිනවා. දුෂ්ටයා, දුස්සීලයා, අසත්පුරුෂයා කියලා බයිනවා. නැවත අපි බොහොම පිළිවෙලට ගුණ යාපත් වෙලා සිල් සමාදන් වෙලා දෙමව්පියන්ට සලකගෙන බණදාම්මෙට යනකොට බොහොම හොඳ උපාසක චරිතයක් කියලා මේ වේදිකාවේ මේ චරිතය දිහා බලලා මිනිස්සු සාදුකාර දෙනවා. උපාසක පින්වන්තේනී කියලා කතා කරනවා. නැවත අපි කල්පනා කරනවා මේ ලෝකේ ජීවත් වෙන්න හම්බ කරන්න ඕනේ. මේම දුක් විඳලා බෑ. අනාගතයට යමක් එකතු කරන්න ඕනේ කියන හදාසෙන් දැන් එකතු කරන්න බලනකොට මේ හොඳ ගුණයාපත් උපාසකයාමයි ලෝභය බවටපත් වෙන්නේ. එතකොටත් මිනිස්සු කියනවා මේ මිනිස්යා තරම් ලෝභයක් බලන්නක එකතු කරන තරම කියලා වරලා. නැවත එයාම තමයි යම් යම් කර්ම පරිසම් දෙනකොට ඒ කර්මවල තියෙන සත්‍යතාවය අවබෝධ නැතුව ඒකේ තියෙන පරමාර්ථ ගැන කිසිම වැටහීමක් නැතුව එයා ඒ අයගෙන් වන්දිය ඉල්ලනකොට පලිය ගන්නකොට මේ මිනිසයා නැවත දුස්සීල බවටපත් වෙනවා මේ චරිත වෙනස් වෙන්නේ ලෝභ දේශ මොහ රාග වලින් මේ චිත්‍රපටියේ තිබිච්ච සියලුම ගුණාංග අපේ චරිතවල නැද්ද අපි තරම් දක්ෂ නළුවෙක් මේ ලෝකේ නැහැ බඹයක් විතර උස තියෙන මේ කය තුල යම්කිසි ක්‍රමවේදයකින් අපි සකසාගෙන අපි নানা ප්‍රකාර වලින් රඟපානවා සිව්පසයේ හොඳට ලැබෙනවා නම් අපි චරිත වෙනස් කරගන්නේ නැද්ද ඒගොල්ලන්ට හොඳ ප්‍රනීත වචන වලින් සංග්‍රහ කරන්නේ නැන්ද? හොඳට මිතුරුකම් ආශ්‍රය කරගෙන ඒව නඩත්තු කරන්නේ නැද්ද? අන්න බලන්න රඟපානවා. නැවත සිව්පසේ ලැබෙන්නේ දැන් द्वेष සරිතය ආරුඩ වෙලා අර චිත්‍රපටියේ දුෂ්ටය හැමෝගෙම පලිගන්නවා වාගේ අර මිනිසුන්ට එලව එලව බනින් නැද්ද? දොස් කියන්නේ නැද්ද? දානේ ආනිසංස හැමදාම කියන්නේ නැද්ද? ඇයි එතකොටනේ මේවා තේරිලා පැහැදිලා නැවත අපොප්පස්ථාන ලැබෙන්නේ. අන්න බලන්න එයා නැවත චරිතයක් රඟපානවා. මේ මිනිස්සු වැඩක් නැහැ. මේගොල්ලෝ දුස්සීලයි. දානයක් දෙන්නේ අපට සලකන්නේ සංඝ ගුණ දන්නේ මේ ප්‍රදේශයේ අත්තරින්න ඕනේ කියලා කියනවා. දැන් ආයි චරිතයක් එයා රඟපානවා. දැන් මේ චරිතය මොනවද එයා බලාපොරොත්තු වෙන්නේ? එයා උදකලා චරිතයක් බලාපොරොත්තු වෙනවයි කියලා එයා අර මිනිසුන්ගෙන් පලි ගන්නවා. ඒ මිනිස්සු දන් දීපු නැති එක ඇත්ත. සංඝයාට ගෞරව නොකරපු එක ඇත්ත. පන්සලකටවත් පය නොතබවපු එක ඇත්ත. නමුත් පන්සුව පන්සල පාළු වෙන්නේ නැතුව ස්වාමින් වහන්සේ වැඩ හිටියාම කවදා හරි දවසක ඒගොල්ලෝ සත්‍ය වටහා ගත්තොත් වැඳගන්න පන්සලක් තියෙන්න ඕනේ. බණ අහන්න සංඝයා වැඩ ඉන්න ඕනේ. කවදාරි දවසක ඒගොල්ලන්ට දානමාන දීලා ඒ කුසල් පින් වලින් පෝෂණය වෙලා මාර්ගඵල වලටපත් වෙන්න ඒ පුණ්‍ය කෙත මෙතන තියෙන්න ඕනේ. එහෙනම් මේ කට්ටිය දුස්සීලයි කියලා කෙතහින් කරාම ඒ ස්වාමීන් වහන්සේ දුරබෑරත් පැමිණියාම දැන් ඒ අවස්ථාව නැහනේ. අපි දුස්සීල වෙලානේ. කවදාරි හැදෙන මිනිසයාට ඒ නිවන් දකින්න අවස්ථාව අපි නැති කළා. කවදාරි සත්‍ය අවබෝධ වෙනකොට කුසල් පින් කරගන්න තිබිච්ච අවස්ථාව නැති කළා. කවදාරි දවසකේ මිනිසයා පශ්චාත්තාප වෙලා කලකිරීමකින් ආවම අවවාද අනුශාසන අර්ථයෙන් ධර්මයෙන් කියලා ඒ මිනිසයා යහපත් මාර්ගයට ගන්න තිබිච්ච අවස්ථාවට අපි පයින් යවුවා. බලනකොට අපි ඒගොල්ලන්ගෙන් පලි අරගෙන මේ ආකාරයෙන් අපේ චරිත ගුණාංග වෙනස් වෙන බව සෑම අවස්ථාවකම අපේ සිත අරමුණෙන් අරමුණට පීඩනකොට ඒ සෑම අරමුණකම ලෝභ දේශ මෝහ රාග වලින් මේවා මත් වෙන බව වෙනස් වෙන බව මේ සිත විසින්ම ප්‍රත්‍යක්ෂ කරගන්නවා මේ සිතම තමන්ගේ සිත අවබෝධ කරගන්නවා මේකට තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා කියන්නේ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරනවායි කියලා කියන්නේ එහෙනම් ආස්වාසය කරන්නේ තමන්මයි ප්‍රාශ්වාසය කරන්නේ තමන්මයි. මේ ආශ්වාස ප්‍රාශ්වාසය දැනගන්නේ තමන්මයි. ඒ දැනගැනීම තුළින් සිත නිවෙන්නේ තමන්මයි. එහෙනම් මේ ඔක්කොම එකයි. එකම දෙයට වෙන වෙන නාම රූප දීලා වෙන වෙන රාජකාරි දීලා එකම සිත රාජකාරි කීපයක නිරත වෙලා මේක වැටෙනකොට ඒ කල්යාණ මිත්‍රයා යෝගාවචරයා සන්තෝෂයටපත් වෙනවා එක්කෙනාම විවිධ නාම රූප වලින්